සීල සංස්කාර ධර්ම අනිත්‍ය කියන කාරණය ඒ තුල සනාත කරමින් ඒ ධහමත් කවදා හරි නොපෙනියාවි නැති වෙයි. හැබැයි ඒ ධර්මයේ තේරුම් අරගෙන අවබෝධ කරගෙන යම් කිසි කෙනෙක් මේ සියලු දුක් වලින් නිදහස් වෙලා යාවි. එහෙම ගියාය අනන්තය අප්‍රමාණයි. හැබැයි නොගියයි ඒ වගේමයි. ගියේයි සංසාර දුකින් නික්මිලා සියලු දුක් අවසන් කළා ඒ ප්‍රවෘත්තිය නැවැත්වි ධර්මය අවබෝධ කරගත්තා. තවම සසරේ ඇවිදින්නේ අවබෝධ කරගන්න බැරි වෙච්චයි. එනිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ අති දීර්ඝ කාලයකට පස්සේ එවැනි කාලයක يعني තථාගතයන් වහන්සේගේ ධර්ම ලෝකේ පවතිනවා නම් ඒක තථාගතයන් වහන්සේ වැඩ හිටිය වගේම තමයි. මේ ධර්මයේ කිසිම වෙනසක් නැතුව ධර්මයේ තියෙනවද? අවශ්‍ය කරන්නේ අපි ධර්මානුධර්ම පිළිවෙතේ ඉන්නවද කියන කාරණය. නිවැරදිව ඉන්නවද කියන කාරණය. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිළිවෙතේ ඉන්නවා. දැන් නිවැරදිවම ඉන්නවා. මේ කියන කරුණ වලින් තේරෙයි ඔරච්චි. ඒක නිසා බණටි හොඳට අහන්න. හොඳට අහලා තේරුම් ගන්න උත්සාහ ගන්න. තේරුම් ගන්න පුළුවන්. පුළුවන්. තේරුම් ගන්න පුළුවන් ආකාරයට තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. තේරුම් ගන්න තරම් නුවණක් අපිට තියෙනවා. තමයි මනුස්සාත්ම භාවය කියන්නේ. ඒ නිසා තියෙන්නේ වෑයම් කිරීම. උත්සාහය. උත්සාහය මත තමයි තීරණය කරන්නේ. නැවතත් ප්‍රවෘත්තියකට යනවද? නැත්තම් මේ ප්‍රවෘත්තිය මෙච්චර කාලයක් මුලක් නොපෙනෙන ප්‍රවෘත්තියක මෙතනින් නිමාවටපත් කරනවා කියන කාරණේ. ඒත් ඒ සඳහා මගක් දේශනා කළා. නමග ගියා මෙච්චර කාල. මගතියෙදි. පෙර භවයේ නමග ගිය නිසා තමයි මේ භවයට එන්නේ. හරියටම මාර්ගය ගියා නම් එන්නේ. මග නොමග මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මඟ තියෙනවා, නිවැරදි මාර්ගය තියෙනවා, වැරදි මාර්ගයක් තියෙනවා. එහෙනම් අපි යන්න ඕනේ නිවැරදි මාර්ගයේ. ඒ නිවැරදි මාර්ගය තුල ගමන් කිරීම නිසා දුකේ ප්‍රවෘත්ති අවසන් කරන්න පුළුවන්. දුක්වල පැවැත්ම අවසන් කරන්න පුළුවන්. නිවැරදි මාර්ගයේ ගියොත්. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග නුවණ නුවණ දර්ශනය කියන්නේ දකින්න විසුද්ධි කියන්නේ බොහොමත්ම පැහැදිලි. පිරිසිදුව දකින්න. කයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන්නේ. මම ගිය සතියේ පිළිබඳව කතා කළා. අපිට තියෙන්නේ මෙතන ඉඳලා ඥාන ටිකක් උපදව ගන්න. අපි සීලයක් හොඳ දෙයක් හැටියට අපි බුද්ධියෙන් ගත්තා. හරි. චිත්ත ඒකාග්‍රතාවයත් අවශ්‍යයි කියන කාරණේ අපිට වැටහෙනවා. මොකද නිරන්තරයෙන් විසිරෙන වික්ෂිප්ත වෙන සිතක් අපිට තියෙනවා. ඒක එක තැනක තියෙනා නම් අපිට යම් සහනයක් తాවකාලික මොහොතකට හරි සහනයක් ලැබෙනවා කියන එකක් සිතට දැනෙනවා. මොහොතකට නවත්තන්න පුළුවන්. ඒ වගේම වැරදි දැකීම දික්ටි ඒකත් විසුද්ධි කරගත්තා. විසුද්ධ කරගත්තා. දික්ටි විසුද්ධියදී ඒ තුළින් අපි තේරුම් ගත්ත අවබෝධ කරගත්ත මුළු ලෝකයේ විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා දෙකයි කියන කාරණය. ඒ තමයි නාමංච රූපංච. ඒකයි ධර්මතාවයන්. කොච්චර බෙදුවත් කොච්චර වෙන් කළත් කොච්චර පරීක්ෂණ කළත් ওই ධර්මතා දෙකට බාහිර ධර්මයක් හොයන්න බෑ. ওই ධර්මතා දෙක තුල ඇතුළත් කරන්න යනවා. එහෙනම් ඒ බව පිරිසිදුව දැකලා අපි ඊට පස්සේ ඒ නාම රූපවල හේතු දෙවුවා. කොහොමද ඒ ඇති වෙන්නේ කියන කාරණේ හේතු ප්‍රත්‍ය බැලුවා. ඒ සංකා විතරණ විසුද්ධියද. මේක පිරිසිදු කරගෙන අපි දැන් ඇවිල්ලා ඉන්නවා තව හොඳ තැනක. මග්ගම් මග්ග ඥාන. දැන් මෙතනේ මග නමග පිළිබඳව මම පසුගිය දේශනාවල ගොඩාක් පැහැදිලි කරා. මේ තණ්හා මාන දික්ටි වලට නොවැටි යන්න ඕන කියන කාරණය. මොකද අවසානයේ අවසන් කරන්නේ සහ මුලින්ම අවසන් කරන්නේ තණ්හාවයි මානයයි දික්තියයි. හැබැයි ධිට්ඨිය මේ වෙනකොට යම් ආකාරයකට අපි අවසන් කරන් තියෙනවා. ආත්ම ධිට්ඨිය, සක්කාය ධිට්ඨිය. අද අවසන් කරන්නේ නැති. මම හිතනවා එහෙම. හැබැයි සංහාව තියෙනවා. මාන්නයක් තියෙනවා. රූප රාග කිව්වේ රූප රූපාවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන ඇල්ම තෘෂ්ණා. අරූප රාග කිව්වේ අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට තියෙන ඇල්ම උපරාගාර උපරා මානේ තවත් කෙනෙක් වශයෙන් ලෝකෙ පෙනී සිටීමේ කැමැත්ත තියෙනවා. ඒකට මානේ කියන්නේ. උපරාග අර උපරාග මාන උද්දච්ච වික්ෂිප්ත වෙනවා සිත. අනාගාමී වුණා සිත වික්ෂිප්ත වෙනවා. උද්දච්ච. අවිච්ඡ. අවිද්‍යාව. අවිද්‍යාව සහ මුලින් අවසන් වෙන්නේ අරියත් වේදී. රහත් වීමත් එක්කම. සියලු ආශ්‍රවත් අවසන් අවිද්‍යාවත් කොට. මේකට තාම මනස ආපු නැති බවක් තමයි දන්නවද? හොඳට දන්න. තාම මෙතනට ආවෙන්නේ නැහැ කියලා. එහෙනම් මග නමග. ඒ තුළින් උපදවා ගන්න ඕන ඥානය උද්‍යවය ඥානය. ඒ ඒකට අපිට තියෙන තව අටක් උපදවා ගන්න. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඒකට ප්‍රත්‍ය ධර්මයක් හැටියට තමයි කියන්නේ උපකාර ධර්මයක් හැටියට තමයි උද්‍යව්‍ය ඥානය උපදවන්නේ. මොකද උද්‍යව්‍ය ඥානයමයි බංග ඥානයට ප්‍රත්‍ය වෙන්නේ. උපකාර වෙන්නේ. උදව් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ මහණෙනි ඉස්සෙල්ලාම උපදවාගත යුතු ඥානය. ඥානය කියන්නේ නුවණ. ප්‍රඥාව. නුවණින් දකිනවා. ඒ ඥානය තමයි උද්‍යව්‍ය ඥානය. උදේ කියන්නේ හට ගන්න. වැය කියන්නේ අතුරුදහන් වෙනවා. නොපෙනී යනවා. එතනින් ඉවරයි. ඒකයි වැය කියන්නේ. උදේ වැය. පසුගිය සතිය දේශනා කළ කරුණු දෙකක් පිළිබඳව. අසයි කණයි අරගෙන. මේ උදේවැය ඥානය උපදවා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට හැකි තාක් තමන්ට පුළුවන් තරම් මේ කරුණ එකින් එක වෙන් කරන්නේ. මොකද සන්තතියෙන් වෙහිලා තියෙන්නේ. සන්තතිය කියන්නේ පැවැත්ම. පැවැත්මෙන් වෙහිලා තියෙන්නේ අපිට මේ. ඒ කියන්නේ පවතින දෙයක් කියන බව අපේ මනසේ සටහනක් තියෙන පවතින දෙයක් තියෙන බව. ඒක වැරදි. ඒ සන්තතිය ඒක වෙහිලා තියෙන්නේ. නිරන්තරයෙන් පෙලීමක් පීඩාවක් තියෙනවා ඒක වෙහිලා තියෙනවා සතරීරියවෙන්. ඒකනේ මොහොතේ මොහොත ඉරව වෙනස් සතර ඉරව ඒ වගේම අනාත්ම ලක්ෂණය. ඒකට පිළේම් ලක්ෂණය දුක්ඛ ලක්ෂණය. අර සංතතියෙන් වහලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණයත් අහලා. වෙන් කරලා නොදැකීම තුළ නැවත නැවත වැඩෙන්නේ ආත්ම දික්කියට. අනාත්ම ලක්ෂණය වහලා තියෙනවා. හොඳයි අපි එකින් එක අරගෙන බලමු. එහෙම වෙනවද? පසුගිය දේශනාවල දෙකක් ගත්ත එසයි කණයි. අද කතා කරන නාස්‍ය දිවහා ශරීරය පිළිබඳව. අපි නාස්‍ය කිව්වහම දැන් මොකද්ද කියලා දන්නවා. දැන් ආයි කියන්න දෙයක් නැහැ නාස්‍ය කිව්වා. ඒක සම්මුතියේ නාස්‍ය තමයි. නාස්‍යයේ හටගැන්මක් තියෙනවා. එයි දරුවා බිහි වෙනකොට නාස්‍ය තිබුණා. ඒ උදේ ජීවිතේ කවදා හරි අවසන් වෙයි. ඒ චුතියයි. එතනදී අර නාස්සේ පැවැත්ම ඉවරයි. හරිද? එතකොට එතනක් තියෙන උදයහ වැය. හැබැයි ඒ උදේ වැය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඒක මේ ඥානෙට හොඳටම මදි. කොහෙත්ම මදි. මේ උද්‍යව්‍ය ඥානෙ. කියන්නේ ඇතිව නැති වෙන බව. දැන් නාස්ය කියලා අපි කතා කරන්නේ සම්මුතියෙන්නේ. නාසය කිව්වම අපි දන්නවා මේ මොනක්ක් ගැනද මේ කතා කරන්නේ කියලා ධර්මයට අනුකූලව. ඒ කතා කරන්නේ මහ භූත හතර ගැන. ශක්තියන් හතරක් ගැන. නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර ගැන. පැහැදිලිවම කියනවා නම් තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය හතර ගැන. ඒ ගැනනේ කතා කරන්න තියෙන්නේ. නාසය කියන්නේ අපිට හඳුනා ගන්න ওই හතර වෙන් කළා හඳුනා ගන්න දීලා තියෙන නමක්. නැත්තම් ඒ ධර්මතා හතර තමයි මේ නාසය ක්‍රියාත්මක වෙන්නේ සෑම මොහොතකම. හරි. සදගතියට රැඳෙන්න බෑ ආපෝ ගතියත් උණුසුමයි. يعني දියර ගතිය උණුසුම හා වායුව නැතුව තද ගතියට විතරක් රැඳෙන්න බෑ ලෝකෙ. ලෝකෙ හොද්ද කවදාවත් වෙන්නේ නැහැ. ආපෝ ගතිය එහෙම නැත්නම් දියර ගතියට රැඳෙන්න බෑ. තද ගතිය උෂ්ණය හා වායුව නැතුව. රැඳෙන්න බෑ ලොකු. වෙන් කරන්න බෑ හතර. හතරෙන් එකක් අයින් කරන්න බෑ. ඒක මම මේක කලින් දේශනාවල පැහැදිලි කරලා දීලා ශරීරයේ හතරම තියෙනවා. කෙස්ලොම්නිය දත් සම්මස් නහර කියන්නේ තද ගතිය. කෙල සමසටු කඳුළු දහඩිය ලේ සරව කියන්නේ දියර ගතිය. උණුසුම කියන්නේ ශරීරයේ තියෙන උණුසුම. ජීරණ ගතිය, තවන ගතිය, කුච්චන ගතිය, ආහාර එන දිරව වායුව තියෙනවා. ඒක හතරෙන් එකක් අයින් කරන්න බෑනේ. ශරීරයෙන් ඉවත් කරන්න පුළුවන් ද හතරෙන් එකක්? බෑ. ඉවත් කරුවොත් පවත්වන්න බෑ. එහෙනම් උණුසුමට පවතින්න බෑ තනියෙන්. එයාට තද ගතියක් තෝනි, දියර ගතියක් තෝනි වායුවක් වායුවට තනියෙන් රැඳෙන්නත් බෑ. තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. වායුවේ තියෙනවා තද ගතියක් තියෙනවා, දියර ගතියක් තියෙනවා, කුණුසුමක් තියෙනවා. ඒක දන්න. ඒකකට තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ කරුණු හතර මේ ලෝකයේ සෑම තැනකම මේ හිරු එළිමේ විදුලි ආලෝකේ පවතින. සෑම තැනකම තියෙනවා. එහෙනම් ඒ හතර මුළු විශ්වයේම ක්‍රියාත්මක වෙන ශක්තියන හතරක්. ඒකයි බුදුරජාන් වහන්සේ ඒකට රූප කියලා නමක් දෙන්නේ. ඒක හඳුනගන්න තමයි රූප කියන්නේ. සිත හා සිතුවිලි වලට නාම කියෝ. දැන් ওই දෙකෙන් බැහැරව දෙයක් පනවන්න බෑ ලෝකේ. හරි? එහෙනම් ඒ හතරෙන් තොරව ධර්මයකට පවතින්න බෑ. හැබැයි තද ගතියට ආයස්ස, දියර ගතියට ආයස්ස, උෂ්ණයට ආයස්ස සහ වායුවට ආයස්ස ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් අඩු කෙටි කාලයයි. තේරෙනවද? ඒකට තදගතිය ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ දියර ගතියටයි උණුසුම් ගතියටයි වායුවටයි ප්‍රත්‍ය වෙලා. තේරෙනවද කියන්නේ? දැන් මේ ක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් සරල බණ කිව්වා ධර්ම දේශනා දැන් 90ක් විතර දෙන හොඳට සරලව කියලා දීලා තියෙනවා. දැන් ක්‍රමක්‍රමෙන් ගැඹුරට යන්නේ. දැන් තේරුම් ගන්න තරම් මනස වැඩිලා තියෙනවා. අපි දන්නා හොඳට බණ ඇහුවා හොඳට ඒ පිළිබඳව නුවණින් විමසුවා දැන් ඥානය ක්‍රමක්‍රමෙන් ඉහළට ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒක තමයි අනුපූර්ව ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුපිළිවෙලක් මේකේ තියෙනවා. තේරුණා? තේරුම් නැත්නම් නැවත නැවත ඒ අර අතීතයේ දේශනා කළා තියෙන දේශනා නැවත නැවත YouTube එකෙන් ගන්න පුළුවන්. අරගෙන අහලා නැවත නැවත මනස එතනට ගන්න. හරිද? මොකද දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. දැන් එතකොට සදගතිය ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක්. එතකොට කෝටියකට බෙදලා ඒකත් වඩා කෙටි කාලයයි. ඇතුව නැති වෙනවා. දැන් නැති වෙන්නේ අර ධර්ම තත්ත්වනටම උපකාර වෙලා. තේරෙනවද කියන්නේ? දැන් ඒතකොට ඒ ඇතිව නැතිවන බව දැකීම තමයි උද්‍යවය ඥානය. මෙන්න ඔගේ වෙනයි. මේක සිද්ධ වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ මේ ක්‍රියාව. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි අතීතය අතහරින්න. අතීතය මෙනෙහි කරන්න එපා. වැඩන්නේ. අනාගතය අතහරින්න. අතීතේ මැරලා ඉවරයි. මල අතීතය මොකද කියන්නේ? අනාගතය ඇවිල්ලා නැහැ. අනාගතය හිතන්නේ. වර්තමානයේ සිදුවෙන දේ පිළිබඳව විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්නේ. එහෙම කියලා කියන බව දන්නවා. කියනවා නේද එහෙම කියන්නේ. විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්නේ. වර්තමානයේ මේ සිදුවෙන සිදුවෙන්නේ මොකද්ද කියලා බලන්න. එතකොට වැටෙන්නේ සතාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයයි. දැන් ඒකට මෙතන හේතුඵල දකින්නත් පුළුවන්. ඇයි? පදගතිය අනෙත් ධර්මතා තුනටම හේතු. ප්‍රත්‍යය. හරිද? ඒ උද්‍යව්‍ය ඥානය මෙතන එනවා. ඇයි? ඇසපෙල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙන්නේ තියෙනවා. නාසයක් ගැන කතා කරන්න පුළුවන්. සම්මුතියෙන් කතා කරන්නේ. පරමාර්ථයෙන් කතා කරන්න බෑ. සම්මුතියෙන් මේ ධර්මය තේරෙන්නේ කවදාවත්. තේරෙනවද? සම්මුතියෙන් තේරෙන්නේ මේ ධර්මය. සතාවිත දහම්. පරමාර්ථයට යන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් යන්න පරමාර්ථයට. එහෙනම් දියර ගතිය එයාට කොච්චර ආයුෂ? ඒත් ඒ ආයශමයි තියෙන්නේ. ඇසිපෙල්ලම් ගන්න තරම් කාලෙ කෝටියට බෙදුවත් ඒකත් වඩා අඩු කාලයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ යා තද ගතියටත් උණුසුම් ගතියටත් වායුවටත් ප්‍රත්‍ය වෙලා උපකාර වෙලා. පැහැදිලිද කියන්නේ? තේරෙනවද? හොඳට නුවණින් විමසන්න. තේජෝ ධාතුව කියන්නේ උණුසුම. එයාට රැඳෙන්න පුළුවන් එච්චරයි. හට ගන්න. උණුසුම තියෙනවද? හට ගන්න. සිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඒකත් අර කාලයක් කියලා ඇතිව නැති වෙනවා. හැබැයි ඇතිව නැති වෙන්නේ. තද ගතියටත්, දියර ගතියටත්, වායුවටත් ප්‍රත්‍ය වෙලා. තේරෙනවද කියන්නේ? වායුව එයාට තැඳෙන්න පුළුවන් ඉච්චරයි. තත්පරය ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ඒකත් අඩු කාලයක් විතරයි යට රැඳෙන්න පුළුවන්. හැබැයි එයා ප්‍රත්‍ය වෙලා තමයි නැති වෙන්නේ. ඇතිව නැති වෙනවා. මෙන්න මේ තමයි උද්‍යවය කියලා කියන්නේ. අර උප්පත්තිය හා මරණය අතර එතනක් තියෙන උදේ. නාශයක් හටගත්තා. සුතියේදී ඉවරයි. නේද? ආ. ඒකෙන් දකින්න පුළුවන්ද මේ උදේවැය ඥානෙ? නෑ. උදේවැය ඥානෙ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව මොකක්ද කියන්නේ. ඒ තුළ ඇතිවෙන හටගැන්ම සහ නැතිවීම. එතකොට දැන් උදේවැය කියන එක එතන පේනවද? ඕනොන්ට ප්‍රත්‍යය කියලාත් පේනවද? උපකාරයි ප්‍රත්‍යය කියන්නේ. ඒතර අනිකුත් ධර්මතා තුන එක ධර්මයකට ප්‍රත්‍යය. ඒ ධර්මයක් අනිත් ධර්මතා තුනටම ප්‍රත්‍යය. ධර්මතා දෙකක් අනිත් ධර්මතා දෙකට ප්‍රත්‍යය. නැද්ද? ඔය තමයි හේතු ප්‍රත්‍යය. එතන නැද්ද? අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක් අනිත්‍ය කියන්නේ එකක්. අනිත්‍ය ලක්ෂණය කියන්නේ එකක්. මේක තේරුම් ගන්න පුළුවන් තමන්ගේ ශරීරය දිහා හොඳට අවධානය හිටියොත්. අනිත්‍ය ලක්ෂණය. දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙතන ඒක තියෙනවා මෙතන. දැන් මේ නාසය හැදුනේ දැන් අර හතරෙන්නේ. පටවියාපෝත් සිතෝ වායෝ කියන. දැන් නාසයේ එන යම්කිසි විකෘතිතාවයක් වෙනසක්. ඉස්සෙල්ලාම එන පුංචි ලපයක් වගේ එකක් මාකරේ. ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඒක නිකන් බුබුලක් වගේ වෙලා gediyak වගේ. දැන් ඉස්සෙල්ලාම ආවේ මොකක්ද? චූටි විබිරක්. අනිත්‍ය ලක්ෂණය පෙන්නනවා. ඒ පෙන්වන්නේ ලක්ෂණය. ඒක විශාල වෙලා විශාල වෙලා gediyak වෙලා ඇවිල්ලා මේක සම්පූර්ණ කුණු වෙලා කුණු වෙලා පැසවලා ડોක්ටර් කියන මේක අපලයින් කරන්න වෙනවා කියලා. අන්න අනිත්‍ය. ඉස්සෙල්ල පෙන්වන ලක්ෂණය. ඒ කියන්නේ වෙනස් වෙන බව පෙන්වනවා. දැන් අනිත්‍යයි කියන එක මේක කපලයින් කරන්න ඕන ඩොක්ටර්. අනිත්‍ය කියන එක පෙන්වනවා. දුක්ඛ ලක්ෂණය පෙන්වනවා. ඒ කියන්නේ මේකට කැමති නෑ. මේ කන්නඩිය ගාවට ගිහලා තිස්සෙන් බලනවා. මේකට මොන හරි ආලේප කරනවා, මොන හරි ගානවා කරනවා. දෙම කරනවා. එතකොට දැන් පෙන්නවා දුක්ඛ ලක්ෂණය. දැන් ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඊට පස්සේ ડોක්ටර් කියනවා මෙතන මේක හරියන්නේ නැහැ මේක ලොග් ගෙඩියක් මේක කපලා අයින් කරන්න වෙනවා දැන් දුක්ඛ කියන එක පෙන්වෙන්නේ ඉතල පෙන්වෙන්නේ ලක්ෂණේ මේ කපල අයින් කරාම මොකක්ද ඒ තියෙන්නේ සතුටක්. දැන් දුකක්. දුක. ඉස්සෙල්ලා වෙන්නේ ලක්ෂණේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒ තමයි අනාත්මයි කියන්නේ. ලක්ෂණේ ඉස්සෙල්ලා පෙන්වනවා. දැන් මේක කපල අයින් කරා. තමයි කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඉස්සෙල්ලා ලක්ෂණයයි පෙන්වන්නේ. ඒ කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණයෙන් පෙන්වනවා. ඊට පස්සේ අනාත්ම බව පෙන්වනවා. දැන් තේරෙනවද කියන්නේ? පැහැදිලිද කියන්නේ? අනිත්‍ය ලක්ෂණය තියෙනවා අනිත්‍ය බව තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දුක්ඛ බව තියෙනවා. අනාත්ම ලක්ෂණය තියෙනවා අනාත්ම බව තියෙනවා. ආත්මයන්ත අනාත්මයන්ත. උදේ වේද. දැන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් මේ මෙතන තියෙන්නේ. ඒවට ඒ ධර්මතා හතරම ශණයක් ශණයක් ශණයක් පාසා ඇතිව නැති වෙනවද? එතන උදේ වේ ඥානිය. ඒ තමයි උද්‍යව්‍ය ඥානය. පැහැදිලිද කියන්නේ? දැන් අර දුක කියන එක සත්‍යද එතකොට? අනිත්‍ය කියන එක සත්‍යද? අනිත්‍ය ලක්ෂණය කියන එක සත්‍යද? අනාත්මයි කියන එක සත්‍යද? අනාත්ම ලක්ෂණය කියන එක සත්‍යද? සත්‍ය. හරි. දැන් චතුරාර්ය සත්‍යයෙන් නම් මොකද? එතකොට චන්ද රාගය තියෙනවද නැද්ද? කැමතිද නැද්ද? ලස්සනට තියෙනවද කැමති? අර විරූපී වෙලා gediyak ඇවිල්ලා ඒක නිකන් පිළිකාවක් වගේ වෙලා විශාල මේවට එනවද කැමති? ලස්සනට තියෙනවද කැමති? ඇත්තනේ. ඒ තමයි චන්ද රාගය. ඒ තමයි චන්ද රාගය. ලස්සනට තියෙනවද කැමති නම් ඒක චන්දරාගය. ඒ කියන්නේ දැන් ලස්සනට තියනට අකමැති වෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඒකට තියෙන චන්දරාගය අයින් කරන්න කියන්නේ. හොඳට ගන්න. ඒකට තියෙන චන්දරාගය කියන්නේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියලා. කැමතිනම් එතන සිට ඇලිලානේ. සිත ඇලිලා එතන කැමති කියන්නේ. ඒතර කැමති කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ ආශ්‍රව. ආශ්‍රවයට කොච්චර කාලයක ආයශයක් තියෙනවද? එක චිතක්ෂණයයි. ආශ්‍රව කියන්නේ ඇලෙන ඇලෙන සිතට ආවිෂයක චිතක්ෂණයයි. අර ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් ඇලීමේ සිතත් ඇතිව නැති වෙනවද? හැබැයි ඇලීමේ සිත ඇතිව නැති වෙන්නේ අවිද්‍යාවට ප්‍රත්‍ය වෙලා. තේරෙනවද කියන්නේ? ඇයි? ඇලීම තියනවා නම් එතන තියෙන අවිද්‍යාව. අවිද්‍යාව ඇලීම කිව්වේ තණ්හාව. චන්දරාගය, ආසාව, කැමැත්ත, ඕනකම. ඒවා කියන්නේ ඇයි? අවිද්‍යාව නිසා. දුක දැක්කේ නැහැ. දුකට හේතුව දැක්කේ නැහැ. දැන් මේක දුකටයි තියෙකද්ද සැපටයි තියෙකද්ද? දැන් පෙන්වන්නේ දුක්ඛ ලක්ෂණ. දුක්ඛ ලක්ෂණය පෙන්වනවා දුක පෙන්වනවා. මේ වෙනස් වීම තුළ විපරිණාමය තුළ. අතන මේක දුකටයි තියෙකද්ද? කොටයි දෙක. ඒක සත්‍යයි. ආර්ය සත්‍යයි. එයි දැන් අවසානයේ ගිහිල්ලා දැන් පටිච්චසමුපාදයත් එක්ක ගලපන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගන්න. දැන් ආශ්‍රව කියන ධර්මතාවය කියන්නේ චන්දරාගය. එතකොට ඒක ඇතිව නැති වෙනවද නැද්ද? කොච්චර කෙටි කාලයකින්ද? සිපෙල්ලම් ගහන තරම් කාලයක් කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙන මේ ධර්මතාවයට තියෙන ආසාව. ඇතිව නැති වෙනවා. සිත අට ගන්න ශනේ නැති වෙනවා. ආශ්‍රව ප්‍රත්‍ය වෙන අවිද්‍යාවට. එයි. එළෙන්නේ නොදන්න හින්දා. නොදන්නවා කියවේ අවිද්‍යාව. දන්නවා කියවේ විද්‍යාව. තේරෙනවද? එහෙනම් දැන් ඇලුනේ නොදන්න හින්දා නම් එතකොට ඇලීම ප්‍රත්‍යයයි නොදන්නාකමට. ඒ කියන්නේ ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට. හැබැයි අවිද්‍යාව ආශ්‍රවයන්ගේ ප්‍රත්‍ය ධර්මයක් හැටියට අවිද්‍යාව ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට අවිද්‍යාව ශ්‍රණයෙන් ආයත් ප්‍රත්‍ය ධර්මයක්. උපකාර ධර්මයක් වෙනවා. මොකටද? ආශ්‍රවවලට. එයි අවිද්‍යාව තියෙනවා නම් ආශ්‍රව තියෙනවා. නැද්ද? අවිද්‍යාව හින්දානේ ආශ්‍රව. බුදුරජාණන් වහන්සේ ආශ්‍රවක්‍ය සර ඥාණය බෝධි මූලයේදී පාන්දරයන් උපදවා ගත්තද නැද්ද? සියලු ආශ්‍රවයන් ඡය කරලා ආශ්‍රවක්‍ය සර ඥාණය. චිති උප්පත්ති ඥාණය මධ්‍යම රාත්‍රියේ අවශ්‍යාමේ පූර්ව නිවාසානුස්මති ඥාණය පාන්දරයාමේ ආශ්‍රවක්‍ය සර ඥාණය. සියලු ආශ්‍රයන් ශේකලා. ශේකලා කිව්වා විද්‍යා උදපාදි. එතකන් කිව්වේ නේ. එතකන් විද්‍යා උදපාදි කිව්වද? විද්‍යාව උපදවාගත්තා කියලා එතකන් කිව්වේ නේ. සියලු ආශ්‍රයන් ශේකලා එස ඥානෙ උපදවාගත්තට පස්සේ කිව්වා විද්‍යා උදපාදි. එහෙනම් ආශ්‍රව විද්‍යාවට අවිද්‍යාවට ප්‍රත්‍යයයි. කොච්චර කාලෙකද? ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ආශ්‍රව කියන ධර්මයන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්. ඔබ තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. ප්‍රත්‍ය හේතු ප්‍රත්‍යා ප්‍රත්‍යෝපන්න. එතකොට දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් වුණාට අවිද්‍යාව ශනේ ප්‍රත්‍ය ධර්මයක්. උපකාර ධර්මයක් වෙනවා ආශ්‍රව වලට. මේ සංස්කාරයන්ට උපකාර ධර්මයක්. අවිද්‍යා ප්‍රත්‍ය සංඛාරා. ඒතර අවිද්‍යා ප්‍රත්‍ය සංස්කාරත් හැදෙනවා. කොච්චර කාලයක් තුලද? ඇසිපිරල ගන්න තරම් කාලය කෝටියකට බෙදලා ගත්තොත් ඒකත් වඩා කෙටි කාලයක් ඇතුළත. දැන් මොකද්ද මේ තියෙන්නේ? දැන් ඒකට එක ඉපද බින්දරන්නේ. එතන තියෙන අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දුක්ඛ ලක්ෂණය පෙළනවා පීඩාවක් පෙළීමක් ශනියක් ශනියක් පාසා වෙනස් කරන සමාගික මෙත්තේ හැටියටද ඥානාත්මයි දුකයි අනිත්‍යයි සතාගතයන් වහන්සේ දේශනා කළ හරියට දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්මුති වශයෙන් හදාගෙන නිවනක් වෙනවා ඥාන ටික පිළිවෙලින් උපදවා ගන්න නැතුව නිවනට යන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නිවනට ගියේ ඥාන ටික උපදවාගෙනද නැද්ද? කියන්නේ. ඇත්තටම. ඒ උතුම් වූ සම්බෝධිය. අපට අරිහත්ත්වයට ගියාම ඇතිනේ නේ. ඒ ඇතිනේ. එයි. පසේ බුදු වුණත් අරිහත්ත්වයට ගියා සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් තුන් දෙනාටම වෙන්නේ එකම දේ ප්‍රතිසන්දියක් නැහැ. ආයි ප්‍රවෘතියක් නෑ පැවැත්මක් නෑ හටගැන්මක් නෑ අනුපාදයයි උපාදයන් අවසන් ඒ අවසන් වෙන්නේ අර උදේවේ දෙකේ අවසන් තේරෙන්නේ ස්කන්ධ පංචකයේ උදේවේ දෙක අවසන් එතන ඉවරයි එහෙනම් ද ප්‍රත්‍යා ප්‍රත්‍යෝපන්න ධර්මය පැහැදිලිද කියන එක දැන් එතනත් අනිත්‍ය තියෙනවද හැබැයි අවිද්‍යාව ආශ්‍රවයන් ප්‍රත්‍යයෙන් උපන් ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට ශණයෙන් ආයි ප්‍රත්‍ය ධර්මයක් සංස්කාරයන්. අවිද්‍යාපච්චය සංස්කාර. සංස්කාර ප්‍රත්‍යෝපන්න ධර්මයක්. සංස්කාර දෙයක් කියලා දෙයක් මේක ඇතුලේ නැහැ. අවිද්‍යාව කියලා දෙයක්වත් මේක ඇතුලේ නැහැ. ප්‍රත්‍යයෙන් උපකාරයෙන් උපදින්නේ. මේක ඇතුලේ තියෙනවා නම් අයින් කරන්න බෑ. හැබැයි උපකාරයෙන් උපදිනවා. අපි හදන්නේ නිරන්තරයෙන් උපකාර ඒගොල්ලන්ට. උදව් කරන එකයි. සිතයි කියලා දෙයක්වත් ඔක ඇතුලේ නැහැ. සිතයි කියලා දෙයක් ස්ථිරව ඔක ඇතුලේ නැහැ. හොයලා බලන්න තියෙනවද? නැහැ. ස්ථිරව නැහැ. ප්‍රත්‍යයෙන් හට ගන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. මම සියල් හේතු ප්‍රත්‍යයෙන් දේශනා කරනවා. මම ජීවිතේ පිටිසතේ කියවනවා. යම් පෘථග්ජන පුජ්‍යලයක් මේ සත්‍යය ගැන කතා කරනවා නම් එක්ක ඒ සත්‍යයගේ විනාශය කියන්න ඕනේ. එක්ක විනාශ වෙන්නේ නැහැ අවිනාශයක් කියන්න ඕනේ. එක්ක විනාශ වෙනවා කියන්න ඕනේ. එක්ක විනාශ වෙන්නේ නැහැ කියන්න ඕනේ. දැන් කොහොමද කියන්නේ? විනාශ වෙනවා කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. ඒ කියන්නේ ඊගව භවයක් නැහැ. ඒ කියන්නේ විනාශ වෙනවා කියන්නේ ඒක අභයයක් නෑ විනාශයි. ආ. ඒක එහෙනම් මේ මොකටද බලන්නේ? ආ මේ කිසි දෙයක් කරන්න ඕනේ. විනාශ වෙන්නේ නෑ කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. ඒ කියන්නේ භවයෙන් භවයට භවයෙන් භවයට යන දෙයක් තියෙනවා ස්ථිර දෙයක් තියෙනවා කියලා ගන්නවා. සාගතයන්වාස කියලා එහෙම එකකුත් නෑ. භවයෙන් භවයට භවයෙන් භවයට යන එකකුත් නෑ. ඒකට කියන්නේ භවයෙන් භවයට යනවා කියලා ගන්නවනම් සාසත දිට්ඨිය. භවෙන් භවයට යන්නේ නැහැ කියනවනම් උච්ඡේද දිට්ඨිය. ඒ කියන්නේ එක්ක විනාශයක් කියන්න ඕනේ එක්ක අවිනාශයක් කියන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද ඒකවල? ප්‍රත්‍යයෙන් හට ගන්න. උපකාරයෙන් හට ගන්නවා. එහෙනම් සංස්කාර කියලා එකකුත් මේක ඇතුලේ නෑ. විඥානය කියලා එකකුත් මේක ඇතුලේ නෑ. සංකාරපච්ච විඥාන. විඥානපච්ච නාම රූපං. නාම රූපච්ච විඥානං. ප්‍රත්‍යයකට ඕනොන්ට ප්‍රත්‍යය. කොච්චර කාලයක්? රූප වලට චිත්තක්ෂණ 17ක්, නාමයට එක චිත්තක්ෂණයි. දැන් සංස්කාර අවිද්‍යාව නැමැති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාට සංස්කාර එයාට රැඳෙන්න බෑ. එයාට ඉන්න බෑ. එයාට රැඳෙන්න පුළුවන් අර ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙද. එතන එච්චරවත් බෑ. එච්චරවත් රැඳෙන්න බෑ. හැබැයි ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයයි. තේරෙනවද? සංස්කාර ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥාණය ප්‍රත්‍යෝපන්න ධර්මයක් වුණාද? විඥාණයට රැඳෙන්න පුළුවන් තර කාලයේ තම කාලෙම තමයි. එයාට රැඳෙන්නත් බැහැ. එයාට එයා රැඳෙන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලේ කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. හැබැයි එයා ඒ ශ්‍රණයෙන් ඇතිව නැති වෙනවා හැබැයි නාම රූප දෙකට ප්‍රත්‍යයයි. තේරෙනවද කියන්නේ? දැන් ඒතර උදේ වේ නෙමෙයිද මේ කියන්නේ? උදේ කියන්නේ හට ගන්න වේ කියන්නේ මේ ධර්මතාවය දකින්න උද්‍යව්‍ය ඥානය ඇති වෙන්නේ. නැත්නම් උද්‍යව්‍ය ඥානය ඇති වෙන්නේ. පැහැදිලිද කියන්නේ? තේරෙනවද කියන්නේ? හා. නෑ ඇතිව නැතිව බව දකින්න පුළුවන් ලෝකේ ඕනම දෙයක්. තමන්ගේ සහෝදරය, තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ දරුවෝ, තමන්ගේ ඥාතීන්, හිතවතුන් දකින්න පුළුවන් ඇතිව නැති වෙන බව. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උද්‍යවය. නේ. නාම රූප දෙකේ. මේ නාම රූප දෙකේ උදේවය. කුච්චලෙද්ද උදේවය නේ. හටගත්තා නැති වුණා. දැන් අතීතයට සිත යවල බැලුවා. දැන් මේ සියලු දෙනාගේ දෙමව්පියෝ ඉන්න පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒ දෙමව්පියොත් ඇතිව නැති වුණත් ඔව්. ඒ දෙමව්පියන්ගේ දෙමව්පියකු ඒගොල්ලෝ පැතිව නැති වුණාද? ඒකද උදේ වේ කියන්නේ. ඒක මේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙවැය ඥාණයට ඥාණය උපදවා ගන්න එක මදි. හොඳටම මදි. මේ නාම රූප දෙක ඇතිවීම නැතිවීමයි තථාගතයන් වහන්සේ දකින්නේ. මේ නාම රූප දෙකේ නෙමෙයිද මේ ඇතිවීම නැතිවීම තියෙන්නේ පුජ්‍යලයේද? නාම රූප දෙක ඇති වෙන හැටි තියෙනවා. එහෙනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තියෙනවද නේ? ඒක ඥානයට හසු කරගන්න. ඒ ධර්මතාවයන් නොනට හසු කරගන්න. ඒකට මොකක්ද ඕනේ? සිහිය ඕනේ. මන අනුවණක් ඕනේ. සිහියට කිව්ව සති කියලා. මන අනුවණට කිව්ව සති සම්පජන්ණය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා. හරිද එතකොට? දැන් එතන තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන එතන. ඒ මොකක්ද? සීල සමාධි ප්‍රඥා ලෝකේ ඕන තරම් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියනවා ලෝකේ ඕන තරම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. දැන් මේ සියුම් ධර්මතාවයන් මේ සියුම් ආකාරය මනසට හසු කරගන්න නම් අදි සමාධියක් ඕනේද මේ යන්තම් පුංචි මොහොතකට සිත එකඟ වීමේ සමාධියක් ඇද්ද? මදිනේ. අදි සමාධියක් ඕනේ. හොඳට තැන්පත්, හොඳට එකඟ, හොඳට නිශ්චලව පිළිටලා අරමුණේ හොඳට සිත විසිරවන්න පුළුවන් ඒකාග්‍රතාවයක් ඕනද නැද්ද? අදි සමාධිය. අදි සමාධිය තුළින් උපදින්නේ අදි ප්‍රඥා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ලෞකික මාර්ගය නෙමෙයි. ඒක ලෝකෝත්තර මාර්ගය. මාර්ගය. අන්න මග නමග. අනිත් බාහිර ලෝකෙත් තියෙන සීල සමාධි ප්‍රඥා. ඒගොල්ලෝ සීල සීල රකින්නවා. ඒ ගාහිත ශාස්ත්‍රුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය ශාස්ත්‍රුන් වහන්සේලා සීල් රැක නේ. විවිධ ආකාරයේ සීල් රැක්කා. ග්‍රෝ ග්‍රෝ වෘත කියලා කිව්වා කුක්කුට වෘත බල්ලෝ වගේ හැසුරුණා හරක් වගේ හැසුරුණා එළුව වගේ හැසු එහෙම හැට ඔව් අතෝර දවසට තුන් හතර සැරයක් අර දියේ බහලා නෑව පව් හොදන්න කියලා ඒ සීල සීලයක් නෑ දැන් ඒකද සීල් මේ සමාධි ප්‍රඥා දෙකට අදාළ සීලය එයා හේතුඵල දකිනවා හේතු ප්‍රත්‍ය දැක්කම එයා නිවැරදි වෙනවා අධිශීලයට එන්නේ ඇයෙන්නේ අදි සීලයට. ඒ අදි සීලය තුළ උපදින අදි සමාධියක්. ඒ තුළින් උපදින අදි ප්‍රඥාව. දැන් මේ ධර්මතාවයන් සියුම්ද නැද්ද? අතිශය සියුම්ද නැද්ද? උද්‍යව ඥානය. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. හොඳයි දිව. දිව කියලා කතා කරන්නේ සම්මුතියෙන්. පරමාර්ථයෙන් ගන්න අපි. දේවය ඥානෙ උපදවන්නේ පරමාර්ථය තුල. සම්මුතිය තුල බෑ දේවය ඥානෙ උපදවන්නේ. එහෙනම් අපිට යන්න වෙන්නේ සතර මහා ධාතු කියන තැනට. ඇයි? ඒ හතරෙන් තමයි දිව හදලා තියෙන්නේ. නැද්ද? ඒ හතරෙන් දිව හදලා තියෙන්නේ. එහෙනම් ඒ හතරෙන් නම් දිව හදලා තියෙන්නේ අර තද ගතිය, දියර ගතිය, උස්නේ වාතය කියන හතරට කොච්චර කාලයක්ද? සිපිල්ලං ගන්න තරම් කාලයක්, කෝටි එකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයයි. තද ගතියක් ඇතිව නැති වෙනවද? දියර ගතියක් ඇතිව නැති වෙනවා. උණුසුමක් ඇතිව නැති වෙනවා. වායුවක් ඇතිව නැති වෙනවා. වෙනවද? මේ තමයි උදේ වෙන්නේ. පවතින බවක් දකින්න එපා. පවතින බවක් දකින්න දකින්න දකින්න දකින්න අපි ආර්ය මාර්ගයෙන් ඈත් වෙනවා. ආර්ය මාර්ගය නොමගට යන්නේ. මගට යන්න නම් මේ ධර්මතා හතරේ දැන් අනන්ත ප්‍රමාණ මම දේශනාවල කියලා දීලා තියෙන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. දැන් කියන්නේ ගැඹුරින් කියන්නේ. මේක කලින් කිව්ව බොහොම සරලව කිව්වා. තේරුම් ගන්න. දැන් කියන්නේ මේක අතිශය ගැඹුරු බවින් කියන්නේ. ඒ ඕනෝන්ට ප්‍රත්‍ය වෙන ආකාරය. ඒතකොට ඇති වෙනව නැති වෙනව. ඇතිව නැති වෙනව. ඒතර ඇතිව නැති වෙනව නම් එතන තියෙන්නේ දැන් ඒ අනිත්‍ය ලක්ෂණෙකුත් තියෙනයි. හරි. අපි කියමු දිවේ එනවා යම් කිසි කුලී ටිකක් මාකරයන් හරි කුස්සය කර මාකරි රෝගයක් නිසා දිලිරයක් කර මාකරි රෝගයක් නිසා මේකේ එනවා විකෘති භාවය. ඒක ඉස්සලා එක පාට වෙනවද? නැහැ. ඉස්සලා චූටියට චූටියට එන්න පුළුවන්. ඒ තමයි ලක්ෂණය. දැන් රෝගයක් වුණත් එහෙමනේ. දෙක පාට වෙන්නේ නැහැ. අපි කියමු දැන් අක්මාව නරක් වෙලා කියන. අක්මාව නරක් වෙලා නම් ඒ බව පොඩ්ඩක් හරි දැනුම් දෙන්නේ නැද්ද? අපහසුතාවයක් උදරයෙන් එන්නේ නැද්ද? එනවා. බඩේ අමාරු. මේක අපි කියමු දැන් පුරස්ති ග්‍රන්ථය හරියම තාක්මාද හරියම මොකක් හරි කැන්සර් එකක්. දැන් එතකොට ඒ ඉස්ලාමයේ පුංචි රිදුමක් වශයෙන් පුංචි වේදනාවක් වශයෙන්. ඉතින් ඒකටම ළඟ තියෙන ડોක්ටර් කෙනෙක් ළඟ ඉන්න ડોක්ටර් කෙනෙක් ගාවට ගිහලා මේ ටිකක් අරගෙන බලන්න. දැන් ඊට පස්සේ හරියන්නේ නැත්නම් තමයි තව තැනකට යන්නේ. එතනොත් හරියන්නේ නැත්නම් තව තැනකට යන්නේ. දැන් අර පුංචියට පෙන්වන්නේ මොකද්ද? ලක්ෂණය පෙන්වන්නේ. මේ ලක්ෂණය පෙන්වන්නේ මොකක්ද? නিত্য භවයේ ලක්ෂණයද අනිත්‍ය භවයේ ලක්ෂණයද? සැප ස්වභාවයේ ලක්ෂණයද දුක්ඛ ස්වභාවයේ ලක්ෂණයද? ආත්ම ස්වභාවයේ ලක්ෂණයද අනාත්ම ස්වභාවයේ ලක්ෂණයද පෙන්වන්නේ. ඊටාත්ම චූටියට පුංචි වේදනාවක් අපහසුතාවයක් තුලින් පෙන්වේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය. හොඳයි. දැන් කැන්සර් එක ඇවිල්ලා ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා හොඳට වැඩි වෙනවා. දැන් ડોක්ටර් කියනවා බෑ. හරියන්නේ නැහැ. අනිත්‍ය බව පෙන්වනවා. ඉස්සෙල්ල පෙන්වන අනිත්‍ය ලක්ෂණය. දැන් සැපයි කියලාමනේ හිතාගෙන හිටියේ. දැන් එතකොට දැන් ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා රෝගය උස්සන්න වෙනවා. දැන් සැපයිද දුකයිද? තමාගේ කැමැත්ත හැටියටද? තමාගේ කැමැත්ත හැටියට සිද්ධ වෙන්නේ. ආත්ම දනාසක. යම් දෙයක් අනිත්‍ය නම් අස්තිර නම් తాවකාලික නම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි නම් ඒක අනාත්ම. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නිට්ටය ස්ථිරයි සදාකාලිකයි. එහෙම දෙයකට තමයි ආත්මය කියන්නේ. දැන් ඒකවල ඒ වෙනස් වීම තුළ පෙන්වන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතල පෙන්වන්නේ ලක්ෂණ. තේරෙනවද? එතකොටවත් තේරෙන්නේ මේක අනිත්‍යයි කියලා. ලක්ෂණය පෙන්වුවත් තේරෙන්නේ අනිත්‍යයි කියලා. ඒතර ලක්ෂණය පෙන්වුවත් තේරෙන්නේ දුකයි කියලා ඒ ඒ සැපයිම කියලා තමයි හිතන්නේ. එතකොට එතනදීවත් තේරෙන්නේ මේක ආත්මයකට අයිති එකක් නෙවෙයි මේක අනාත්මයි කියලා අර ලක්ෂණය වලින් පෙන්වන්නේ නැහැ හැබැයි ඒකේ රෝගය උස්සන්න වෙලා ඒක වැඩි දියුණු වෙලා කපලයින් කරන්න නෙමෙයි මරණයටපත් උනත් අර නිත්‍ය සුඛය ආත්මයි කියන සංඥාව තුළින්ම තමයි යන්නේ හවුද නේද එහෙනම් තියෙන්නේ නිත්‍ය ස්වභාවයද අනිත්‍ය ස්වභාවය දැන් දිවෙන්නේ නැහැ එහෙනම් ආයිත් මොකද දුකට නැද්ද? සත්‍යද අසත්‍යද? ඇයි ඒ අපි දුකට කැමති වෙන්නේ? අවිද්‍යාව. දුකට කැමති නම් අවිද්‍යාව. දැන් දුක්නේ උපදවන්නේ. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දුකක් තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙනවා අනාත්මයි. අනිත්‍ය ලක්ෂණයක් පෙන්නනවා අනිත්‍ය. ඒ ලක්ෂණ පෙන්වුවා තේරෙන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ පෘථග්ජන කුච්චලයෝ ಜಾති අන්ධයෝ කියලා. උපතේම උපතේම අන්ධයි කිව්වා. ಜಾති උම්මත්තකයි කිව්වා. තරහට නෙමෙයි කිව්වේ. දේශෙන් කියපු ප්‍රකාශය නෙමෙයි කිව්වේ. ඒ තරම් මේ අවිද්‍යාව තුළ ඉන්නේ. අපි දැන් ඕනේ මොකටද? ඕනේ මොකක්ද අපිට? අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න. එහෙනම් උද්‍යව්‍යා ඥානය මේක ඉස්සලාම ඕනි. මේ ඥානෙ උපදවා ගන්න උපදවා ගන්න අපේ කෙලස් තුනී වෙනවා. තෘෂ්ණාව කියන ධර්මතාවය ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් තුනී වෙනවා. නැද්ද? ඒකට තියෙන ඇලීම ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් ඈත් වෙනවා, දුර වෙනවා. ඈතට යනවා. ඒ තුළින් අපි ලං වෙන්නේ කොහටද? නිවනට. නැද්ද? තෘෂ්ණාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න චන්දරාගය වර්ධනය වෙන්න වර්ධනය වෙන්නේ අපි වැටෙන්නේ සසරට. අපි වැටෙන්නේ සසරට. එහෙනම් අවබෝධය තුලින් අවබෝධය තුලින් නිවනට. අනවබෝධයෙන් නිවනට යන්න බෑ. ලෝකෙ කිසි කෙනෙක් ගියෙත් නෑ. යන්නත් බෑ. යන්නෙත් නෑ. අවබෝධය තුලින් නිවනට යන්න පුළුවන්. ඒ අවබෝධය සත්‍ය අවබෝධයක් තුලින් යන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පරම සත්‍යයක්. දුක්ඛාර සත්‍යය. හේතු චන්දරාගය. දැන් මොකක්ද අයින් කරන්නේ? අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයන් අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දුක්ඛ ලක්ෂණය දුක්ඛ අනාත්ම ලක්ෂණය අනාත්ම කියන මේ ධර්මතාවයන්ට අපි නැවත නැවත ප්‍රිය කරනවා නම් ඒක මොහේ මොහේ හැටි එහෙනම් අපි ඒක අයින් කරමු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අයින් කරමු ගොඩක් දෙයක් කරන්න නෑ. අමාරු වැඩකුත් නෙමෙයි. අවබෝධයෙන් අයිමින් ඇත්තෙන්. ඒ කියන්නේ ඇත්තෙන් කියන අවබෝධයෙන් නෙමෙයි අර ධර්මතාවලින් ඇත්තෙන්. මේ පවතින නාම රූප දෙකෙන් ඇත්තෙන්. ඒතර නාම රූප දෙකේ අවසානය නෑ. නොපැවැත්ම. දැන් පැවැත්ම දුකයිද නැද්ද? දුකයිද? ඒතර එහෙනම් දැන් උදේවැය කියන්නේ අපි උපදවා ගන්න ඕනේ කොහොමද උපදවා ගන්න? වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළින්ද නේද? වර්තමානයේ මේ මොහොත තුළ සිදුවෙන ක්‍රියාව තුළින් අවබෝධ කරගන්න ඕනේ, වටහා ගන්න ඕනේ, උපදවා ගන්න ඕනේ, පළමුවෙන් උපදවා ගත යුතු ඥානය උදේවැය ඥානය. බලන්න. එතකොට බලන්න මේ ඥානය උපදවා ගත්තාම ඇලීම අඩු වෙනවද නැද්ද? මේ භෞතික වස්තුන් කෙරේ හා මේ ස්කන්ධ පංචකය කෙරේ ඇලීම අඩු වෙනවද නැද්ද මේ ඇතිව නැති වෙන ස්වභාවය. ඒ කියන්නේ මොහතකටවත් පවත්වන්න බෑ. ඇති වෙන ස්නේහයෙන් නැති වෙනවා. හැබැයි ඇති වෙන්න නම් හේතුවක් හදන්න ඕනේ. උපදින්න නම් උදේට නම් හේතුවක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. දිවයි රසය නිසා රස දැනගැනීමේ සිට. දිවයි රසයයි නැත්නම් කවදාවත් රස දැනගෙන සිතක් හදන්න බෑ. එහෙනම් එතකොට එතන මොකද්ද තියෙන්නේ? ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් නෙමෙයිද? උපකාරයෙන් උපන් ධර්මයක් නෙමෙයිද? ආ. එතකොට හේතුන්ගෙන් නෙමෙයිද? එහෙනම් හේතු අයින් කරොත් දිවයි රසයයි නැත්නම් කවදාවත් හදන්න බෑ. ඊට පස්සේ දිවයි රසයට හේතු හොයාගෙන ගියාම යන්න වෙනවා නිරන්තරයෙන්ම අවිද්‍යාවටයි සංහාවටයි. එතකොට තේරෙනවා මේ ධර්මතාව දෙක අයින් කරන්න. එතකොට ඒකෙනුත් එකයි අයින් කරන්න ඕනේ. චන්දරාගේ හේවත් ගන්නවා. එතකොට අවිද්‍යාව නේ. ඒකයි මම මුලින් පෙන්නලා දුන්නේ අවිද්‍යාව ආශ්‍රව හේවත් ප්‍රශ්නාවට ප්‍රත්‍යයයි. චන්දරාගයට ප්‍රත්‍යයයි. චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ඒ ධර්මතාව දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. එකයි ගලවන්න ඕනේ. එකයි නේ ගලවන්න ඕනේ. අද ධර්ම දේශනාව අවසන් කරනවා. පැය කියන්නේ. පැහැදිලිද කියන්නේ? දැන් මේ අපිට මේ සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. මේ උද්‍යව්‍යහ ඥානෙ උපදවා ගන්න එක මේ මේ එක පැත්තක වාඩි වෙලා ඇස් දෙකක් පියාගෙන ගල් පිළිමයක් වගේ හිට වාඩි වෙලා ඉඳගෙන මේ මේ කරගන්න ඕනේ ගන්න නෙමෙයි. ඇවිදින ගමනක් පුළුවන්. හැබැයි මන අනුවන. සීයෝ. හොඳට සීය අභ්‍යන්තරයේ රඳවගෙන නුවණ මෙහෙවල බලන්න. ඇතිව නැති වෙනවද නැද්ද? සෑම මොහොතම ඇතිව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඒක නුවණට හසු කරගන්න. ඒක දවසකින් වෙන්නේ නැත්තම් සතියකින් හරි කමන්නේ. සතියක් හරි මෙනේ කරන්නේ. සතියකින් නැත්තම් මාසයක් හරි කමන්නේ. සිතට අනුගත වෙනකම්ම සිතට ඇස් දෙකට පේනවා වගේ. සිතට පේනකම්ම මෙනේ කරන්නේ. එතම අනුපස්සනා කියලා කියන්නේ. අනුව පසක් කරන්න, සිහි කරන්න. නැවත නැවත නැවත නැවත තියෙනවා. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. අදට හරි අපටත් ලංකා වාසී ලෝක වාසී සියලුම සදහවතුන්ටත් උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පළමුවෙන් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. නම් සඳහන් කළ නොකළ තවත් කවුරු හෝ නැත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉත ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියනවා. රැස් කරගත්තනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරනවා දෙවියනුත් මේකින් අනුමෝදන් වේවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති දැන් රැස් කරගත්තා නම් ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට ඒ වගේම දියණිය ඇතුළු පවුලේ දූ දරුවන් ඇතුළු ඒ සියලු දෙනාටත් තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා ඒ සියලු දෙනාට යහපතක් වේවා සතක් වේවා සාන්තියක් වේවා ලේෂා චන්ද්‍රසේන මහත්මයාට සිරිනාග ප්‍රාන්දු මහත්මයාට ඇතුළු මේ නම් සඳහන් කර නොකල ඒ සියලු දෙනාට සතක් වේවා සාන්තියක් වේවා යහපතක්ම වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා මේ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු